සත්‍ය දකිනවා කියන කාරණාව හොඳින් නුවණට ගන්න ඕනි තනක්. එතකොට මේ අරමුණු ඇත්ත කරගෙන අරමුණුත් එක්ක යනවනම් ඒකට සිහියක් තියෙන්න ඕනේ. මේ සම්පූර්ණයෙන්ම විදර්ශනාව මේ ඥානයේ හරහායි තියෙන්නේ. ඒ කියන්නේ සිහිය හරහා තියෙන්නේ. අපි මේ සිහිය අවදි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේම සිත ගැන තව කෙනෙක් බලන් ඉන්නවා වගේ අපිට සිහියක් උපදිනවා. අනේ සිහිය ඊටම වැදගත්. ඒතොර ඒ සිහිය තමයි ඇත්තටම අපිට මේ අරමුණට බැසගත්තද නැද්ද කියලා අපිට මේ දැනගන්න තියෙන සාධකේ. එහෙමනම් ඒ සිහියට අපි නිතරම සිහිය පවත්වන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැන් කේන්ති ගියොත් කේන්ති ගිය බවට සිහියක් තියෙනවා. අපිට දැන් මොකක් හරි දෙයක් අපිට මතක් වුණොත් ඒ මතක් වුණු බවට සිහියක් තියෙනවා. එතකොට අපිට දැන් මොන හරි දෙයක් මේක මේක දැන් කරන්න ඕනි කියලා ඒ සිහිය හැමතැනම තියෙනවා. ඇත්තටම අපි දෙයක් කනකොට ඒක රසක් දැනනකොට ඒක ඒකට විඳවන්න යනවනම් ඒකත් 100යි. අපිට සුවඳක් දැනනකොට ඒක විඳින්න යනවනම් ඒකටත් 100යි. අපිට ශබ්දයක් ඇහෙනකොට ඒක මිහිරි කියලා ඒක හොඳට විඳින්න යනවනම් ඒකටත් 100යි. ඒතර අපිට මොන හරි දෙයක් පේනකොට ඒක හොයාගෙන ඒක බලන්න යනවනම් ඒකටත් 100යි. මෙන්න මේ සිහිය තමයි ඉස්සලාම වැදගත් වෙන්නේ. එතකොට මේ සිහිය තමයි අපිව අපිට මේ මාර්ගය හෙලි කරලා දෙන්නේ. ඒ කියන්නේ අපි කිව්වා සබ්බපාපස්ස අකරණ. මේ සියලු සිතුවිලි අකුසල. ඒ කියන්නේ සියලු සිතුවිලි විඥාන මායාවෙන් වෙන්නේ. හැබැයි කුසලස්ස උපසම්පදා. කුසලය කියන්නේ අනසිහිය. සිහිය තමයි කුසලය කියන්නේ. හැම මොහොතේම අපිට සිහියක් අවදි වෙනවා. ඒ සිහියට අසු වෙනවා. මේ සිත විසිරීලාද? මේ සිත ඇත්ත කරගෙනද? මේ සිත බැසගෙනද? එතකොට මේ සිත බැසගෙන බව අපිට 100ක් තමයි තියෙන්නේ. ඒතකොට ඒකට අපි යථාභූත ඥාණයෙන් ඇත්ත දකිනවා. ඒ කියන්නේ එහෙම අපි මේ ශබ්ද වර්ණ වලින් එන එකක් බාහිරේ හමු වෙන්නේ නැත්තම් ඒකට 100ක් තියෙනවා. එතකොට අපිට බාහිරට අපි අපි මිදිලා නම් ඉන්නේ අපේ මේ සිතට එන අරමුණ බාහිර ඇත්ත කරගෙන දුක් විඳින්නේ. එහෙනම් අපි මිදිලා ඉන්නේ. එහෙනම් අපේ අනේ මිදීම ඒ අරමුණේ මිදීම ඒ කියන්නේ අර සිතට එන අර සිතට එන අරමුණ ඇත්ත කරගත්තා කියන්නේ ඒ කියන්නේ අපි දෙයක් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ දෙයක් කරගත්තොත් ඒක තුළ විඳීමක් තියෙනවා. ඒ තුළ ඇලීමක්, ගැටීමක් තියෙනවා. දෙයක් තිබ්බොත් අන රාගයේ දේශයේ තියෙනවා. හැබැයි දෙයක් හැමතිස්සම අපිට 100ට 80 මේකේ සත්‍ය ඒ එන අරමුණට රැවටුණා නම් ඒ රැවටුණු බවට 100ක් තියෙනවා. ඒ ඒ ඒ සිතට එන අරමුණට රැවටිලා ඒ ඒ ඔස්සේ යනවනම් ඒකට සිහියක් තියෙනවා. හැබැයි සිතට එන අරමුණට රැවටුණු බවට තියෙන සිහිය අපිට එනකොටම අපිට ඒක ඇත්ත දකින්න අන මාර්ගයේ අන යෝගාවචර භික්ෂුවට අන සිහිය අවදි වෙනවා. එතකොට ඒක ඇත්ත දකිනවා. ඒක තමයි යථාභූත ඥානය කියන්නේ. ඒ යථාභූත වෙන හැටි දක්වා. එතකොට එහෙම දෙයක් බාහිර නැති බව. තමන්ගෙම සිතන බව. ඒතර සිතෙත් එහෙම දෙයක් නැති බව. අර ශබ්ද වර්ණ වලින් මේක හැදෙන හැටි මෙනෙහි වුණොත් ඒ කාන්තේම ඒ සිතට ලොකු වටිනාකමක් එන්නේ. ඒ සිත මිදෙනවා. හැබැයි ඒක මිදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒක දැක්කා. නමුත් ඒකේ වුණාට ඒ සිත තාමත් බැසගෙන වෙන්න පුළුවන්. අන්න ඒකටත් සිහියක් තියෙනවා. ඒතර මේ විදිහට ඒකත් හැබැයි ආයිමත් දවසක මේ සිත ඇති වෙනකොට අර කලින් තරම් ඇති වෙන්නේ නැගිනි ගන්න. ඒක අර ඊටත් වැඩිය දැන් අඩු වෙලා, දිය වෙලා. ආයිමත් දවසක සිත ඇති වෙනකොට අර කලින් තිබිච්ච තරම් ඇති වෙන්නේ ඔන්න ඔහම දියවිගෙන යනවා. ওই දියවිගෙන යන ගමන නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිසගාන් පස්සේ ගමන. ඒ කියන්නේ මේ අපි මේ මේ මේ අපි මේ මොහොතේ අපි ඇත්ත දැක්කා කියලා සමහර විට මේ බාහිර බැස ගන්න ස්වභාවය මිදෙන්නේ එකපාර මේක වෙන්නේ ඒක වෙනවනම් හොඳයි. ඊටාම දිනුනොයි. හැබැයි මේක නොවෙන්න පුළුවන්. එතන මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. එහෙනම් අපි එදිනෙදා අපි මේ මේ අරමුණට මේ මිදෙන්නේ නැති බව ඒ සිහිය අපි බාර ගන්නවා සිහියෙන් ඒක. ඒක ඊට පස්සේ නමුත් අපිට මේ ඇත්ත දකිනකොට ඒකේ ඒකට අර ඇත්ත කරගෙන දුක් විඳින්නේ නැහැ. ඇත්තට මේ මොහොතේ ඒකෙන් මිදීම තියෙනවා. හැබැයි ඒක යම්කිසි ප්‍රමාණයකට බැස ගන්න පුළුවන්. ඒක නැවතත් ආයිමත් ඒක නායිමත් ඒක ඔන්නෝම යනකොට ওই ගමන තුළ ඕක ෂේවිගෙන ෂේවිගෙන යනවා. ඒතර මේ සංකත ධර්ම. ඡය ධම්ම වය ධම්ම. ඒ කියන්නේ මේක ඡය වෙන ධර්මයක්. ටිකෙන් ටික ඒ සිත දැන් අපි හිතමු දැන් කෙනෙකුට එනවා රාග සිතක්. අපි හිතමු දැන් තරුණ තරුණ ස්වභාවයක් නෙමේ තරුණියන්ගේ ස්වභාවයක් නේ. සන්තරණ භික්ෂුණාසලටවත් මේ සිත් ස්වභාවය හට ගන්නවානේ. මේ මේ ඇවිල්ලා රාගදේශම සංසිඳන මග යන්නේ මේ සිත හට ගන්න නිසානේ. අරහත්ත්වයටපත් වෙනකම් මේ සිතේ මේ ගින්න තියෙනවානේ. අපි හිතමු දැන් රාග ස්වභාවයක් ඇති වෙනවා. හැබැයි රාගසිත දැන් එක මට්ටමකටනේ තියෙන්නේ. ඕක ඇත්ත මෙනෙහි කරනවා. දැන් මේක සිතුවිල්ල. මේක බාහිර තියෙන එකකුත් නෙමෙයි. මේ මොහොතේ මේක මනෝ ద్వාරයෙන් එන එක. ඔන්න දැන් ඔක මෙනෙහි වෙනකොට ඕක ඇත්තටම ප්‍රකට වෙන්නේ. ඇත්තට මේක දියවීමකට ලක් මේක නිකන් නිකන් ශබ්ද වලින් හදාගත්ත රූප ස්වභාව <coughs> කොහෙවත් තියෙන එකක් නෙමෙයි කියලා දෙයක් කරගත්තේ නැත්නම් ඒක ඒක බැස ගන්නෑ, ගිනි ගන්නෑ. හැබැයි රැවටුනොත් මොකද වෙන්නේ? ඕක පිනවන්න යනවා. පිනවන ගියත් මොකද වෙන්නේ? අන ඒක තුළ අපි උපාදාන වෙලා අර සාමාන්‍ය මේ භික්ෂුත්වයේ අර අර භික්ෂු ස්වභාවය නෑ. ඒ කියන්නේ අපි මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මග නෑ. අර අර අරමුණේ සත්‍ය දැකලා මිදෙන මග තමයි උපාදාන කරගන්න නැතුව යන ගමන තමයි අපි මේ ශ්‍රමණ කියලා කියන්නේ. භික්ෂු කියලා කියන්නේ. එහෙනම් අපි ඒක කරන්න ඕනේ. ඒතකොට එකපාරම මිදෙන්නේ නැහැ තමයි. ඒක ඇත්ත. නමුත් දැන් ඊගාව දවසේ ආයිමත් ওই සිත එනවා. රාග සිතක් ඇති වෙනවා. එතකොට ඒ රාගසිත ඇතුළ කලින් තරම් දැන් ගිනි ගන්නෑ. ඇයි මේක නිතරම මෙනෙහි කරනවා. මේකේ යථාර්ථය මෙනෙහි කරනවා. මේක මේක එහෙම දෙයක් නැති බව සත්‍ය දකිනවා. ඒතර ආයිමත් ඒක දිය වෙනවා. ඔන්න ඒක ටිකක් කලකට මග යනවා. මේ කොහොමත් මේක අනිත්‍යයි. ඒ කියන්නේ මේක පවතින්නේ නැහැ කොහොමද? මොකද මේ සිතේ ස්වභාවය එක විදියට තියෙන්නේ ඒක මේ මොහොතේම අටගෙන ඒක නැති වෙන ධර්මතාවයක් තියෙනවා. හැබැයි ඒකේ සත්‍ය දැක්කොත් ඒක සම්පූර්ණ උපාදාන වෙන්නේත් නැහැ. මිදෙන. ඔන්න ඔතන තමයි අපි දකින්න ඕනේ තැන. ඒ කියන්නේ මේක ආයිමත් වෙනවා. මොකද මේ අනුසය තේනකම් මේ සිත ආයි එනවා. ඒතර ආයිමත් අර විදිහට මේක. හැබැයි හොඳට බැලුවොත් මේ යෝගාවචර භික්ෂුවට වැටහෙනවා කලින් තිබුණු තරම් දැන් ගින්න අඩුයි. රාගසිත අඩු ඒ තරම්වත් ඊගාවට ටික ටික මේක ඡේවිගෙන යන බව තේරෙනවා. අර ආසවක්ඛ්‍යා ඥානෙ තියෙනවා. කෙලෙස් ඡේ වෙන බව අර 100ට තමයි මේ ඔක්කොම අසු වෙන්නේ. මේ සේරම 100ට අසු වෙනවා. එතකොට දැන් රාගසිත දිගටම පවතිනවද? නැහැ. ඒක ටික ටික අඩු වෙනවා. ඒක දැන් කරගෙන යනකොට මේ භික්ෂුවට තේරෙනවා. ඒක නිසා තමයි ප්‍රතිපදාව පනවලා තියෙන්නේ බුදුන් වහන්සේ. එහෙම නැත්නම් මේක එක මොහොතේම මේක දැක්කම ඉදුණා ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන නොන නිසායි. සම්මා දිට්ඨිය තියෙනවා. මේ සත්‍ය දකිනවා. මේ සිතුවිලි ඇත්තන් නෙමෙයි කිය. අනේ ඒක නට සම්මා ආජීවයේ තියෙනවා. ඒ කියන්නේ මේ අරමුණේ සත්‍ය දැකලා මෙතන මග යනවා. එක දවසින් ඒක වෙන්නේ නැහැ. සම්පූර්ණ රාගදේශමව කෙලස් එක දවසින් සංසිඳෙන්නේ නැහැනේ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට මේක ටික ටික තමයි මේ දියුණුව කරා යන්නේ. ඒ නිසා තමයි ප්‍රතිපදාවක් මෙතන තියෙන්නේ. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය. කෘත්‍ය කියන්නේ තමන් එදිනෙදා ඒ සිතට ඇත්ත කරගන්න නැතුව මිදි මිදි යන ගමන තුළ රාග දේශ මොහ කෙලෙස් සංසිඳිලා නිවන් මාර්ග යන්නේ. දැන් ඔය රාගසිත ටික ටික අඩු වීගෙන යනවා. ඊට පස්සේ ඒක නොදැන ගන්නට යනවා. ඇත්තට මේක කාර්යයක් එහෙම යනකොට ඇත්තටම දැනෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒක මතුවෙන්නෙත් නැහැ. ඒක ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අර පටිසෝතේට එනවා. අනුසෝතේ තමයි ওই පස්සේ ගියේ ඒක. පටිසෝතේට එනවා කියන්නේ සම්පූර්ණයෙන් මිදෙනවා. ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. බුදුන් වහන්සේම අප වෙනවා. යමෙක් මේ සතර සතිපට්ඨානේ හරියට වඩයින දින 7ක් ඇතුළත ඒකාන්තයෙන්ම මේ වැඩි වුණොත් අපි කියන්නේ අවුරුදු 7ක් කියන්නේ. ඒකාන්තයෙන්ම නියත සම්පෝති පරායනයි. ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානේ අර යමෙක් හරියට වඩනවා නම් බුදුන් වහන්සේ අප වෙනවා. ඒ පංචවිධ ආනිසංස හිමි වෙනවා කියන්නේ. මොනවාද පංචවිස ආනිසංස කියන්නේ? සත්තානං විසුද්ධියයි. සත්වයාගේ අර දුකට සියල්ලම අනුසංසිඳලා විසුද්ධියටපත් වෙනවා. එතකොට සත්තානං විසුද්ධියයි. දුක්ඛ දෝමනස්සානං අත්තකමයි. ඒ කියන්නේ දුක දෝමනස්ස නැති වෙලා යනවා. ශෝක පරිද්දවන සමතික්කමයි. ශෝක පරිදේව නැති වෙලා යනවා. අයි මරණයක් හම්බ වෙන්නේ මරබියක් හම්බ වෙන්නේ සත්‍ය කුජලයක් හම්බ වෙන්නේ ඉන්න කෙනෙක් නැති බව දකිනවා. අර අර සිතම සුද්ධ වෙලා යනවා. සිත කියලා දෙයක් හම්බ වෙන්නේ එතකොට ඥායස්ස අධිකමයි. අන්න ඥානයේ 100ට අවදි වෙනවා කියන එක. ඥායස්ස අධිකමයි. නිබ්බාන සත්‍ය කියලා නිවන් දකිනවා. එතකොට මේ පංච විධානයේ සංසය තියෙන්නේ මේ සතර සතිපට්ඨාන මාර්ගය තුළ මේ කටයුතු හරියට කරන කෙනා. සතර සතිපට්ඨානය කියලා අපි වෙනම දේශනා කරනවා. ඒ කායानुපස්සනා කියලා, වේදනානුපස්සනා කියලා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඒවා බලන්න පුළුවන් ආන්න පුළුවන් බුද්ධෝත්පාද නාලිකාව තුළ ඕන තරම් කෙනෙකුට අධ්‍යයනය කරලා ඒ තුළ එදිනෙදා කටයුතු කරනකොට ඒ ප්‍රතිපදාවට ඒක ගලපලා බලන්න පුළුවන් මේ වේදනාවට හිමිකාරයක් ඉන්නවද නැහැ මේ දකින්න රූපවල හිමිකාරයක් ඉන්නවද නැහැ කායන පස්සනා කියන අත්තට මේතරනේ දෙයක් කරගන්න නැති දෙයක් නැත්තම් මාත් නැහැ නේතම්මම නේසවසනෝ සත්තා එතකොට මේක හොඳට තේරෙනවා දැන් එන වේදනාව වේදනාවට පස්සනානකට හිමිකාරයක් නැහැ වේදනාවට කෙනෙක් නෑ. මෙතන කෙනෙක් කොහෙවත් හම්බ වෙන්නේ නෑ. කෙනා කියන්නේ දෘෂ්ටියක්. ඒක සත්‍ය ඥානයේදී අපි දැනගන්නවා. එතකොට චිත්තානුපස්සනාවේදී එතකොට මේ මෙතනදී අපි ඔය ආයතන වෙනයි මන ආයතනෙ මේක හැදෙන හැටි දකිනවා. එතකොට මේක මේක එතනදී චිත්තානුපස්සනාවේදී මේ මෙතන වේදනා සංඥායකට එකතු වෙලා අර දෙයක් කළා දැන් ඒත් ඒකම තමයි. වේදනාවට හිම කාර්යයක් තිබුණේ නැහැ. එතකොට මේ රූපෙට මේ හිමිකාරයෙක් තිබුණෙත් නැහැ. ඒකට මේ සිතුවිලි වලටත් හිමිකාරයෙක් නැහැ. මේ සිතුවිලි හිමිකාරයෙක් ඉන්නවා. මේ සිතට හිමිකාරයෙක් ඉන්නවා. සිතුවිලි ඇති වෙලා නැති වෙන එක සිතේ ස්වභාවය. ඒ ඒ සිහියට අවදි වෙලා ඉන්නකොට අනු සිතක් ඇති වෙලා නැති වෙන එකට සිහියක් තියෙනවා. ඒතර දැන් රසක් අපිට දැනනවා කියමු දිවට. ඒක දිවේ ස්වභාවයක්නේ. රස දැනන්නේ. ඒ රස දැන් අන්නාසි රස කියලා අපි හිතනවනේ. සිතුවිල්ලක් ගැට ගන්නවා. එතකොට ඒ අන්නාසි කියන්නේ අන්න මම දෙයක් කරගෙන අන්නාසි කියලා දෙයක් කරගෙන රස බලන. නැත්තම් දිවට දැනෙන රස රසක් විතරයි. ඒකට හිමිකාරයක් නැහැ. අර දෘෂ්ටිය තුළ තමයි ආන්නාසි රස. ඒක තව තියෙන්න ඕනි. කන්න ඕනි. ඉඳ ගන්න ඕනි. එතනට යන්න. ඒතර මේ අරමුණ දකින්නතා කියන්නේ ඕකට තමයි. ඒතර විදර්ශනා සමාධියක් උපදින්නේ මේ මෙන්න මේ විදිහට සත්‍ය දැකලා මිදුනොත් තමයි. ඒතර චිත්තානුපස්සනාවේදී ඇත්තට මේ සිතට හිමිකාරයක් නැහැ. ආයතන 6 කියලා ගන්නකොට ඇසට එන අරමුණු, කනට එන අරමුණු, දිවට එන අරමුණු, නාසයට එන ගන්ධ අරමුණු. එතකොට කයට එන උණුසුම සීතල ඒ අරමුණු. ඒ විතරක් නෙමෙයි. සිතුවිලිත් අරමුණු තමයි. අරවත් කෙනෙක් හිමිකාරයක් නෑ වගේම මේ සිතුවිලි වලටත් හිමිකාරයක් නෑ. මේක තමයි තේන මේකේ ගැඹුරුම තැන. ඒතර මේ සිතුවිලි ඇති වෙන නැති වෙන ස්වභාවය 100ක් පවතිනවා කියන එක. ඒතර දිවට දැනෙන රසටත් අපිට 100ක් තියෙනවා. ඒතර ඒ රසට දෙයක් කරගන්නේ ඒතර රස විඳින කෙනෙක් නෑ. ඔක සිතුවිල්ලක් නෙමෙයි ඇත්තටම අවබෝධයක් ඇති වෙන්නේ. ඇත්තට මේක ඇත්තක් බවට පත් වෙනවා. මේ මේක සාමාන්‍ය හිත හිත ඉන්න එකකුත් නෙමෙයි. මේක ඒක මෙනෙහි වෙනවා ඇත්ත යථාර්ථයක් විදිහටම. එහෙම දෙයක් ඇත්තටම නැති බව අවබෝධයට එනවා. ඒ විදිහටමයි සිතුවිලි මේ සිතුවිලි සිතේ ස්වභාවයක් ඇති වෙන තියෙන ඒක මම කරගෙන මගේ කරගෙන දුක් විඳින්නේ සිතුවිලි සිතුවිලි විතරයි. දැන් මම දැන් දැන් ඒතකොට තමන් කවුද? තමන් කියලා කෙනෙක් නැහැ. අර 100ට තමයි මේක හසු වෙන්නේ. ඒතකොට 100 තමයි එතකොට තමන් වගේ දැන් මෙතන තමන්ට දැනෙන්නේ. ඥානෙ. ඥායස් අධිගමයි කිව්වේ ඒකයි. ඥානෙ කියන්නේ 100. ඒතර සිතුවිලි මගේ කරගෙන දුක් විඳින්නේ එතකොට මේ සිතට එන අරමුණු මගේ කරගෙන අනේ මේව සිතක් පහළ නැහැ කියලා ඒවා අඩන්නේ එහෙම දෙයක් නැහැ. ඒකත් දෙයක් කරගන්නේ නැහැ. එතකොට කාය සංකාර ඒත් දෙයක් කරගෙන නැහැ. එතකොට වචී සංකාර වචනේ දෙයක්ද? ඒකත් කරගෙන නැහැ. ඒතර කාය සංකාර කරන ක්‍රියාවදයක්ද? ඒකත් මම මගේ කරගෙන නැහැ. වචනේ මේ අඹ ගහ නාගා ඒකත් දෙයක්ද? නෑ දෙයක් කරගෙන නැහැ. ඒතර ඒක විඳින කෙනෙක් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් නැත්තම් කෙනෙක් නැහැ. ඒතර දෙයක් තිබ්බොත් කෙනෙක් ඉන්නවා. හැබැයි ඒතර සිතුවිලි අන සිතුවිලි වලටත් කෙනෙක් නැති වෙනවා. සිතුවිලි මගේද? සිතුවිලි මමද? නෑ සිතුවිලිත් ඇති වෙලා නැති වෙනවා. දැන් ඒක මගේ කරගෙන නැහැ. හැබැයි දැන් මේ මග යන කෙනා යෝගාවචරය ඇත්තටම මේ මේ ස්වභාවය ටික ටික දිය වීගෙන යනවා මේ සිතුවිලිත් බලගන්න වෙන්නේ ඒ සිතුවිලි වල ඇත්ත ඇත්ත වෙලා දැනෙන්නේ සිතුවිලි දෙයක් වෙලා දැනෙන්නේ සිතුවිලි සිතුවිලි ඇත්ත කරගෙන දුක් විඳින්නේ දැන් සිතුවිලි ඇත්ත කරගෙන දුක් විඳින එක බලන්න මොනවා හරි හිතේ හිත අඬනවා කියන්නේ අනේ අපරාධයක තිබ්බනම් හොඳයි අරක නොවුණා නම් හොඳයි අරක ලැබුණා නම් හොඳයි අර අර බලාපොරොත්තු සුන්වීමනේ දුක කියන්නේ අපි දන්නවනේ පෝනෝ භවික නන්දි රාග සාගත තත්ත්‍රාපි නන්දෙන් එතකොට මේ සිතේ තණ්හාවේ ස්වභාවය බිඳ වැටීම අපි දන්නවා මේ සිතේ ස්වභාවය තමයි අර ප්‍රිය අර ප්‍රිය ප්‍රියංගෙන් වෙන්වීම දුකක් දුක ගැන කතා කරනකොට අපි කියනවා ප්‍රියංගෙන් වෙන්වීමද අර කැමති දේ නොලැබීම දුක අර මේ සම්පූර්ණම නලබදි තම්පි දුක්ඛං ඔය කියන්නේ සම්පූර්ණයෙන්ම මේ දුක හට ගන්න ආකාරය ඒතර දෙයක් කරගෙන මේක තියෙන්නේ. දැන් දෙයක් තියෙන්න එපා ලැබෙන්න නොලැබෙන්න. දැන් දෙයක්නේ කරගෙන තියෙන්නේ. ඒතර ඒ දේ හිතන විදිහට නොවීම දුකක්. හිතන විදිහට වුණොත් දුක නැහැ. ඒතර මේ සිතුවිල්ලක් නේ ඒතකොට. ඒක දෙයක් කරගෙන ඒතකොට. ඒක කවුද දැන් දුක් විඳින්නේ? දැන් Taman කොහෙද ඉන්නේ? සිතුවිල්ල Tamanද? අන්න මේ මාර්ගය තුල යන යෝගාචරය මේ චිත්තානුපස්සනාව හරියට වැඩුවොත් ඒ සිතුවිලි නිසා දුක් විඳින්නේ නැහැ. ඇත්තම කිව්වොත් ධම්මානුපස්සී විහෙරති කියනකොට මේ ධර්මයේ ධර්මතාවය දකිනවා. මේ ආයතනෙම අනුනිරෝධයක් දකිනවා. සලආයතන නිරෝධය දකිනවා. ඒ කියන්නේ අස කන දිව නාසය කය මන කියන ආයතන හයෙම මිදෙන තැන දකිනවා. අර ධම්මානුපස්සනාව කියන තැන. එතකොට ආයතන නිරෝධය දකින එකයි සලආයතන නිරෝධය දකින එකයි ධම්මානුපස්සනාව සිද්ධ වෙන්නේ. එතකොට කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සන ධම්මානුපස්සන. ඒක සතර ආදිපට්ඨානේ තියෙන්නේ මෙතනමයි. මේ අරමුණේ සත්‍ය දකින්න තැන. ඇත්තට මේ අරමුණේ සත්‍ය දකින්න තැන අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ඒක හැම පැත්තෙම දකින්න ඕනේ. එහෙනම් මේ සත්‍ය ඥානේ සද්ධර්ම ශ්‍රවණය තුළ ඔබ වහන්සේට ඇත්තටම මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ ඒව ශ්‍රවණය කිරීම තුළ ඒ දේශනා ඇසීම තුළ සත්‍ය ඥානය හොඳට පිරිසුදු වෙනවා. දර්ශනය හොඳට පිරිසුදු වෙනවා. එතකොට ඔබ වහන්සේගේ ඒ අවබෝධය ඇති වෙන ඇති වෙන මේ අරමුණු තමයි ඔබ වහන්සේ ඊට පස්සේ පේන්න ගන්න ඕනේ. ඒ දැක අහන ධර්මයේ තුල අරමුණු ඒ ඒව දකින ආකාරය තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒතර අරමුණු එනකොට අර අහපු ධර්මයේ මතක් වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ. ඒතර ඒ තමයි මේ පැහැදිලි කරේ. එතකොට ඒක දැන් ద్వාරහයන්නේ අරමුණු වෙන්නේ වෙන අරමුණු වෙන්නේ නැහැ. ඒතර ඒ අරමුණ ගලප ගන්න එක. අන්න එතන ගලප ගන්න බැරුව හිර වෙන තැන් තියෙනවනම් අන්න යෝගාවචර භික්ෂුවක් විදිහට ඔබ වහන්සේ ඒ උපාද භික්ෂුවගෙන් ඒ කමඨාන් සුද්ධ කරගන්න එක අන්න එතනයි කරන්නේ. එතකොට ඒව හිර කර හිර වෙලා තියෙන තැන් වලින් මිදෙන්න පහසුවක් වෙනවා. ඒතර මේක මේ අරමුණු දැන් දකින සිහිය එතන එතන తත්‍ර తත්‍ර විපස්සති යන් ඊ යන් ඊ බුදුන් වහන්සේ පෙන්නන. ඒතකොට ඔන්න ඔය දැන් සතර ඉරියව්ව ඔක දැන් බලන සතර ඉරියව්වම තොරයි. මොන වැඩේ කරත් මල් පූජා කරන්නේ. දැන් වැලි මලුවා අමදිනව වෙන්න පුළුවන්. සමහරකට කාට හරි ධර්මයේ දේශනා කරන වෙන්න පුළුවන්. ඔය මොනවාරි දැන් වත් පිළිවෙත් ඕන තරම් අපි මේ ආරාණ්‍ය තුල කරනවා. ඒතර මේ මොන කටයුත්ත කරත් බාධාවක් මේ නිවන් මාර්ග යන යෝගාවචර භික්ෂුවට කිසිම බාධාවක් නැහැ. පරයන්කෙම ඉන්න ඕනි කියලා දෙයක් නැහැ. පරයන්කේ හිටියේ නැහැ කියලා දුකක් ඇති වෙන්න හේතු නැහැ. ආ මට භාවනා කරන විදියක් නැහැ කියලා එහෙම දෙයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. ධර්ම මාර්ගය හරියට පිරිසිදු නැති නිසා තමයි අපි මේ තැන්වල හිර වෙලා දුකක් ඇති කරගෙන ඒක දුකක් කරගෙන ඒකත් අපි තණ්හාව උපාදාන කරගෙන ඒ කියන්නේ භාවනාව උපාදාන කරගෙන එක්ක සක්මන උපාදාන කරගෙන එක්ක නිවන උපාදාන කරගෙන ඔය මොකක් කර එකක් මේ විඥාන මායාව බැස ගන්නවා ඒක උපාදානය ඉතින් අපි ඒක හැම දෙයකම රැඳිලා නැත්නම් හැම දෙයකම මිදිලා නම් සාදු සාදු කියලා කියන්න තියෙනවා ඒක තමයි වෙන්න ඕනේ මේ මග යන යෝගාචරය යන්නේ විදර්ශනා සමාධිය තුළ සැනසීමටපත් වෙනවා. හොඳමයි එහෙමනම්. අදට මේ ටික පාඩම්. තෙරුවන් සරණයි. වාද නමස්කාරය තෙරුවන් සරණයි ආරෙන්න. තෙරුවන් සරණයි.